හිතන්නකෝ අපේ මනස හරියට ලොකු ලූණු ගෙඩියක් වගේ කියලා. තට්ටුවෙන් තට්ටුව ගලවන්න ගලවන්න ඇතුළටම යන්න පුළුවන්. ඉතින් අද අපි කරන්න යන්නේ ඒ වගේ දෙයක්. චූල වේදල්ල සූත්‍රය කියන ඒ පුරාණ ප්‍රඥා ගබඩාව අරගෙන අපේ මනසේ ගැඹුරුම තට්ටු කිහිපයක් ගැන කතා කරන්නයි මේ සූදානම. මේ කතාවේ පසුබිම හරිම අපූරුයි. ගිහි උපාසකවරියෙක් මහා ප්‍රඥාවන්ත භික්ෂුණියකගෙන් මනස ගැන ප්‍රශ්නමාලාවක් අහනවා. ඇය දෙන පිළිතුරු කොයිතරම්නම් ගැඹුරුද, කොයිතරම්නම් නිවැරදිද කියනවනම් බුදුරජාණන් වහන්සේම වදාරනවා ඒ පිළිතුරු පරිපූර්ණයි කියලා. එන්න, අපිත් ඒ ප්‍රඥාවයකට විමසා බලමු. ඉතින් මේ ධර්ම සංවාදයේ ප්‍රධාන චරිත දෙක තමයි මේ. එක් පැත්තකින් ඉන්නවා පිළිතුරු සොයන ධර්මය ගැන ගැඹුරු උනන්දුවක් තියෙන විසාක උපාසකතුමා. අනෙක් පැත්තෙන් ඉන්නේ ඒ ප්‍රශ්නවලට පුදුමාකාර පැහැදිලි බවක් ගැන එන මහා ප්‍රඥාවක් යුතු ධම්මදින්නා නම් වූ රහත් භික්ෂුණිය. හොඳයි මේ මුළු සංවාදයේම ආරම්භ වෙන්නේ එක සරල ඒත් ඊ타මාත්ම බලවත් ප්‍රශ්නයකින්. අපි යමු ඒ ආරම්භයට. ඉතින් විශාක උපාසකතුමා මේ සංවාදය පටන් ගන්නෙම හරිම සරල ඒත් අතිශයම වැදගත් ප්‍රශ්නයකින්. එතුමා අහනවා පින්වත් ආර්යවනි අපි මේ නිතරම අහන සක්කාය සක්කාය කියන වචනය ඇත්තටම ධර්මයේදී ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? බලන්න මේ එක ප්‍රශ්නයකින් තමයි මේ මුළු ගැඹුරු සංවාදෙම දිගහැරෙන්න පටන් ගන්නේ. ධම්මදින්ඩා භික්ෂුණිය දෙන පිළිතුර ඇත්තටම හරිම පුදුම සහගතයි. එතුමිය අපි මම කියලා මගේ ආත්මය කියලා හිතාගෙන ඉන්න මේ සම්පූර්ණ සංකල්පයම ඒකේ මූලික කොටස් වලට ගලවලා පෙන්නනවා. එහෙනම් මොකද මේ කියන සක්කාය කියන්නේ? ධම්මදිනා භික්ෂුණිය පැහැදිලි කරනවා ඒක ස්ථිර දෙයක් නෙවෙයි කියලා. සක්කාය කියන්නේ අපි මම කියලා තදින් අල්ලාගෙන ඉන්න නිරන්තරයෙන්ම වෙනස් වෙන ක්‍රියාවලි පහක එකතුවකට. ඒ තමයි රූපය, වේදනාව, සංඥාව, සංස්කාර සහ විඥාණය. හොඳයි. එතකොට මේ මම කියන හැඟීම මේ සක්කාය හටගන්නේ කොහොමද? හේතුව මොකක්ද? ධම්මදින්නා භික්ෂුණියගේ පිළිතුර හරිම කිලින්. ඒකට හේතුව තමයි තණ්හාව. විශේෂයෙන්ම කාමවස්තුන් කෙරෙහි ඇති තණ්හාව භවය හෙවත් පැවැත්ම කෙරෙහි ඇති තණ්හාව සහ විභවය හෙවත් නැතිවීම කෙරෙහි ඇති තණ්හාව කියන මේ ත්‍රිවිධ තණ්හාවමයි. එනන් මේ සක්කාය කියන සංකල්පයේ මේ දුකිත தත්ත්වය නැති වෙන්නේ කොහොමද? විසඳුම තියෙන්නේ හේතුව ඇතුළෙමයි ඒ තණ්හාවම සම්පූර්ණයෙන්ම අත්හැරීම, ඒ නිදාස් වීමෙන් මිදීම. හරියට ගින්නකට දර නැති වුණාම ඒක නිකම්ම නිවිලා යනවා වගේ. හේතුව නැති කළාම මම කියන මේ වැරදි දැක්මත් දිය වෙලා යනවා. හරි. දැන් එනවා වැදගත්ම තැනට මේක කරන්න තියෙන ප්‍රායෝගික වැඩපිළිවෙල. ඒ කියන්නේ පාර මොකක්ද? ධම්මදින්නා භික්ෂුණිය පෙන්වා දෙනවා ඒ සඳහා තියෙන එකම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. මේක තමයි මේ තණ්හාව නැති කරලා සක්කාය නිරුද්ධ කරන්න අපි පියවරෙන් පියවර අනුගමනය කරන්න ඕනේ ක්‍රමවේදය. බලන්න ධර්මයේ නොදත් පුහුණු නොකල මනසක් ක්‍රියා කරන විදිහ. ඒ මනස මේ පංචස්කන්ධයේ හැම කොටසක් දිහාම බලලා මේ තමයි මම කියලා හිතනවා. මේ වේදනාව මගේ මේ සිතුවිලි මගේ කියලා වැරදියට අල්ලගන්නවා. අන්න ওই විදිහට තමයි මේ සක්කාය දිට්ඨිය කියන වැරදි දැක්ම හටගන්නේ. නමුත් ඊට හාත්පසින්ව වෙනස්ව ධර්මයෙන් හික්මුණු මනසක් මේ ක්‍රියාවලිය දිහා බලන්නේ පැහැදිලි අවබෝධයකින්. ඒ මනස මේ කිසිම දෙයක් ආත්මය කියලා මුලාවෙන් දකින්නේ නැහැ. ඒ වෙනුවට හරියටම තේරුම් ගන්නවා මේවා ස්ථිර මම කෙනෙක් නෙවෙයි. හුදෙක් ඇති වෙලා නැති වෙන හේතුඵල ධමයක් විතරයි කියලා. අන්න ඒ අවබෝධයත් එක්කම වැරදි දැක්ම ඉබේටම නැති වෙලා යනවා. හොඳයි. දැන් අපි අපේ අවධානය යොමු කරමු මේ විමුක්තිය සඳහා තියෙන එකම ප්‍රායෝගික සැලැස්ම, ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දෙසට. මේ මාර්ගයේ තියෙන අංග 8 අපිට තේරුම් ගැනීමේ පහසුව සඳහා ප්‍රධාන පුහුණුවීම් තුනකට කාණ්ඩ කරන්න පුරුවන්. ඒ තමයි ශීලය, ඒ කියන්නේ යහපත් කය සහ වචනය පාවිච්චි කිරීම. සමාධිය, ඒ කියන්නේ මනස එකඟ කරගැනීම සහ හික්මවීම. සහ ප්‍රඥාව, ඒ කියන්නේ යථාර්ථය ඒ සැටියෙම දැකීමේ නුවණ. මේ පුහුණුවීම් තුනම එකට වැඩ කරන පද්ධතියක් වගේ. ප්‍රඥාව ඒ කියන්නේ නිවැරදි දැක්ම සහ නිවැරදි කල්පනාව අපි GPS එක වගේ. යන්න ඕන පාර පෙන්නනවා. ශීලය ඒ කියන්නේ යහපත් වචන, ක්‍රියා සහ ජීවිකාව ඒ පාරේ අපිව ආරක්ෂාකාරීව ගෙනියන වාහනය. සමාධිය ඒ කියන්නේ නිවැරදි වෑයම, සිහිය සහ එකඟතාව ඒ වාහනය පදවන අවධානයෙන් ඉන්න දක්ෂ රියදුරා. බලන්න මේ තුනම සම්පූර්ණ වුණාම තමයි ගමන සාර්ථක වෙන්නේ. දැන් අපි මනසේ තවත් ටිකක් ගැඹුරට යමු. ඒ කියන්නේ අපේ වේදනාවන් සහ ඒවා නිසා හිතේ යටින්ම අපිටත් නොදැනී ඇතිවෙන සැගවුණු ස්වයංක්‍රීය ප්‍රතිචාර ගැන හොයලා බලමු. අපේ හැම අත්දැකීමක්ම වර්ණවත් කරන මූලික වේදනා වර්ග තුනක් තියෙනවා. ඒ තමයි සැප වේදනාව, දුක් වේදනාව සහ මේ දෙකම නැති මධ්‍යස්ථ වේදනාව. දැන් බලන්න අපේ ප්‍රතිචාර කොච්චරනම් ස්වයංක්‍රීයව, ඒ කියන්නේ ඔටෝ පයිලට් එකේ වගේ වෙනවද කියලා. හරියට ෆෝන් එකට නොටිෆිකේෂන් එකක් ආපු ගමන්ම අත යන්නේ ඒක බලන්නමයි නේද? ඒක ඇලීම. එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එක ටිකක් ස්ලෝ වුණොත් එන කේන්තිය, ඒක ගැටීම. ධර්මයේදී මේවට කියනවා අනුසය කියලා. ඒ කියන්නේ හිතේ යටම සැඟවිලා තියෙන නැඹුරුතාවයන්. සැප වේදනාවක් එනකොටම රාගය කියන ඇලීම යටින් මතුවෙන්න ලෑස්ති පිටින්නවා. දුකක් දැනෙනකොටම පටිගය කියන ගැටීම. කිසිම ගාණක් නැති මධ්‍යස්ත වේදනාවකදී අන්න එතන තමයි අවිද්‍යාව කියන මුලාව සැඟවිලා තියෙන්නේ. එතකොට මෙතනදීන වැඩගත්ම ප්‍රශ්නේ තමයි මේ සැඟවුණු නබුරුතාවයන් මේ අනුසේ ධර්ම හැම වේදනාවකදීම අනිවාර්යයෙන්ම මතුවෙනවද? මෙන්න ධම්මදින්නා භික්ෂුණියගේ පිළිතුරේ තියෙන නිදහස. නැහැ. හැම සැප වේදනාවකදීම රාගානුසය බැසගන්නේ නැහැ. හැම දුක් වේදනාවකදීම පටිඝානුසය බැසගන්නේ නැහැ. හොඳින් පුහුණු කළ මනසකට පුළුවන් මේ වේදනාවන් අත්විඳිමින් ඒත් ඒවට බැඳෙන්න, ගැටෙන්න, මුලාවෙනේ ස්වයංක්‍රීය ප්‍රතිචාරවලින් මිදිලා ඉන්න. සිහිය පුරුදු කිරීමේ හරයම ඇත්තරමේයි. දැන් අපි එනවා ධම්මදින්නා භික්ෂුණියගේ ඉගැන්දීමේ අවසාන සහ වැදගත්ම කොටසට ඒ තමයි අවිද්‍යාවේ ඉඳලා පියවරෙන් පියවර නිවන දක්වාම යන හේතුඵල ධාමය. මේක හරියට දාම ප්‍රතික්‍රියාවක් වගේ. අවිද්‍යාව නැති වී යන විට ඒ තැනට එන්නේ විද්‍යාව. ඒ කියන්නේ නුවණ. නුවණ සම්පූර්ණ වෙන විට ඒ තැනට එන්නේ විමුක්තිය. ඒ කියන්නේ නිදහස. ඒ විමුක්තියේ පූර්ණ බව තමයි නිර්වාණය. එකක් අනෙකට මඟපාදන විමුක්තිය කරා යන පැහැදිලි ඉනිමගක් වගේ. ධම්මදෙන්නා භික්ෂුණී අවසානයේ මෙහෙම පැහැදිලි කරනවා මේ බඹසර ජීවිතයේ අමා නිවන පිහිට කරගෙනයි තියෙන්නේ. ඒ වගේම මේ බඹසර ජීවිතයේ ඒ අමා නිවනින්මයි අවසන් වෙන්නේ. ඒ කියන්නේ නිවන කියන්නේ අවසාන ඉලක්කය වගේම පදනම. ඊට එහාට ප්‍රශ්න කිරීම වලට සංකල්ප වලට ඉඩක් නැහැ. අවසානයේ මේ මුළු සංවාදයේම අසමින් සිටි බුදුරජාණන් වහන්සේ ධම්මදින්නා භික්ෂුණියගේ ප්‍රඥාව අනුමත කරනවා. උමාසේ වදාරනවා ධම්මදින්නා භික්ෂුණිය ප්‍රඥාවන්තයි මහා නුවණක් ඇත්තියක්. මේ ප්‍රශ්නම මගෙන් ඇසුවත් මම දෙන පිනිතුරත් මෙයමයි. ඇගේ පැහැදිලි කිරීම නිවැරදි ඒ විදිහටම එය දරා ගන්න. මීට වඩා සහතියක් තවත් තියනවද? ඉතින් අවසාන වශයෙන් මේ ගැඹුරු ඉගෙනීම අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න පුරුලන් ප්‍රශ්නයක් මම කියන්නේ ස්ථිර දෙයක් නෙවෙයි නිරන්තරයෙන්ම ගලාගෙන යන ක්‍රියාවලියක් නම් ඒ දැක්ම අපේ එදිනදා ජීවිතයේ තීරණවලට සම්බන්ධතාවලට සහ අභියෝගවලට මුහුණ දෙන ආකාරයට බලපාන්නේ කොහොමද? ඒ ගැන ටිකක් හිතන්න.